හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ ඕමාන් බෞද්ධ සමිතිය විසින් සංවිධානය කරපු ඒ භාවනා වැඩසටහන් මාලාවේ අවසාන දිනය මේ වන විට මේ පින්වතුන්ට ඒ තමන්ගේ භාවනා පුහුණු කටයුතු දිගින් දිගටම කරගන්න අවශ්‍ය වෙන සෑහෙන ප්‍රමාණයක උපදෙස් ලබා දීලා තියෙනවා අද දවස සාමූහිකව ඒ උපදේශ වලට අනුගතව අපි තවදුරටත් භාවනා කරලා අදින් පස්සේ තමන්ගේ නිවෙස්වල ඒ ඉඩකඩ තියෙන ආකාරයට දිගින් දිගටම මේ පුහුණුව කළ යුතුයි. ස්ථාවරත්වයකට එනකම්. ස්ථාවරත්වය කියන්නේ තමන්ට මෙය වැදගත් නැත්නම් මෙයා අමාරුවෙන් වෙහෙසෙන් කරන්න ඕන දෙයක් නෙවෙයි. નિરાයාසව සිදුවෙන දෙයක් බවට පත් වෙන එක තමයි ස්ථාවරක්. දැන් ඔයගොල්ලෝ හොය හොයා අමාරුවෙන් තව වැරදෙනවද? ආම්දුරුවන්ගෙන් අහන්න ඕන නේද? තව බණ අහලා මේක කරගන්න යන්න ඕන නේද කියන මතේ තමයි ඉන්නේ. ඒක වැරද්දක් නෑ. නමුත් බහුලීගත වෙනකොට මේ භාවනාව අර ඒ தත්ත්වය හක් වෙලා નિરાයාසයෙන් සිදුවෙන භාවනාවක් බවට හැරෙනවා. මෙන්න මේක තමයි ඔයගොල්ලෝ ගන්න ඕන ජයග්‍රහණය. තොර තමන් කරන දෙයක් බව නෙවෙයි තමන් අතින් නිකන් සිදුවෙන දෙයක් බවට හැරෙනවා. මේක හරව ගන්න ඔයගොල්ලෝ මහන්සියකට වැඩිය බුදුහාමුදුරෝ දීපු උපක්‍රමශීලී වැඩ පිළිවෙලයි හේතු ඒ ඒ සඳහා අවශ්‍ය කරන දැන් මූලික කාරණා පැති කීපයකින් මම කියා දුන්නා. නැවත මෙන්න මේ ගැන කල්පනා කර ගන්න ඕන. මෙන්න මේ ස්ථාවරයේ ධර්මය අනුව අපි ග්‍රහණය වෙලා තියෙන්න ඕන. බුදුහාමුදුරුව පෙන්වන්නේ උන්වහන්සේ අවබෝධ කරගත්තා වූ සත්‍ය තියෙන්නේ තව මිනිස්සෙගේ සබ්බ පාපස් අකරණං වෙන වෙලා තියෙන වෙලාවක කුසලස් උපසම්පදා වෙලා තියෙන වෙලාවක සතිත්ව පරියෝධකණ තියෙන ගුණය තියෙන වෙලාවක දැන් මෙන්න මේ ගුණ තුන ගන්න එකට තමයි අපි මේ කරන සියලු දේ කරන්නේ. සිය සබ්බමපස්සා කරණම් කියන ගුණය එන්න ඕනේ අපිට. කුසලස් උපසම්පදා කියන ගුණය එන්න ඕනේ. සචිත්ත පරියෝධපණම් කියන ගුණය එන්න ඕනේ. එතන තියෙන්නේ බුදුහාමුදුරුවෝ කියන සත්‍යයයි. දැන් තම තමන් ඉන්නේ සමහර විට අපේ මේ මහන්සිය අපේ මේ භාවනාව සබ්බවස්ස අකරණම් වෙන තැනක් කරන දෙයක් වෙන්නත් පුළුවන්. නැත්නම් අපි කරන භාවනාව කුසලස් උපසම්පදා කියන ගුණයක් තියාගෙන කරන එකක් වෙන්න පුළුවන්. නැත්නම් අපි කරන භාවනාව බුදුහාමුදුරුවෝ පෙන්වන විදිහට බුදු වර්තපාණය වන සතිත්ත පරියෝධ පණ වෙන්න පුළුවන්. ඒකම මතක තියාගන්න ඕනේ. දැන් අපි හිතමු එහෙම සතිත්ත පරියෝධ පණ කියන தත්ත්වයකට භාවනාව අපි හදාගත්ත කියලා අද එතකොට හෙට දවසේ කරනකොට මේ හදාගත්තේ ප්‍රවීණයා නමුත් ඔය තුنين එකක ඉන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් සචිත්ත පරියෝධ පණන් කියන ගුණයේ අද ආවා කියලා හෙට ඒකෙන් භාවනා කරනවා කියලා නිමයක් නැහැ. තේරුණානේ? ඒ කෙනාට සමහර විට මේ ප්‍රයක් කරන භාවනාව තුළ සිදු වෙන්න පුළුවන් අර මුල් ගුණය විතරක් තිබිලා. තේරුණා නේද? ඒක වැරද්දක් කියලා ගන්න බෑ. දැන් ධර්මයේ දැනගත්තත් අපි මේ හිතනවා එතකොට අපි පිළිහෙනවා මේක. ඉස්සල්ලා අපිට මීට වැඩි භාවනාවේ කරනකොට දියුණු වෙලා ඉතියි. එහෙම එකක් නෑ මේ. එහෙම වෙනස් වෙනවා කියලා දැනගෙන ඉන්න ඕනේ. කියන හැමදාම අපිට මේ නිකන් ජීවත් වෙනකොට සබ්බපාපස්සා කරන්න නෑ. ඒතර භාවනාව පටන් ගත්තම ඒක වෙන්න පුළුවන්. නමුත් දැන් ඉස්සර දිනුන වෙලාවෙ කියන හින්දා අපිට හිතෙන්න පුළුවන් අගෝපපස්සා කරන්න ඕනේ හැටි අපි යන්න ඕනේ මොකටද? සචිත්ත පරියෝධ පණන් කියන ගුණයට. නමුත් එහෙම වෙන එකක් නෙමෙයි මේක. සමහර විට ඔයගොල්ලෝ පැය දෙක තුනක් භාවනා කරන්න පුළුවන්. ඒකේ ඉන්නේ සබෝපමස්සා කරන අංගවල විතරයි. මේක ආධුනිකයක් වෙන්න පුළුවන්, ප්‍රවීණයක් වෙන්න පුළුවන්. එතකොට මෙහෙම අනිත්‍ය ස්වභාවයක් මේකේ තියෙනවා කියලා අහලා දැනගෙන තියෙන්න ඕනේ නැත්නම් තමන් වැරදි මතවලට යනවා. තේරුණා නේද? දවසින් දවස වෙලාවෙන් වෙලාව මේක වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා වෙන සමහර අයට දැන් මේක පත්‍යක්ෂ ඇති. ඊවල වලදී නිදාසේ දැන් කාලයක් තිස්සේ භාවනාවක් අපි තුන් පැය භාගිදානේ පුරුදු කරා. එහෙම පුරුදු කරපු අය එතකොට මේ ඒ පරිසරයට මේ මොහොතේ හදාගත්ත පරිසරයට දැන් කාලයක් තිස්සේ ප්‍රගුණ වෙනකොට මේ පරිසරයක් Tamanට ආවේනිකව හැදෙනවා. එවැනි කෙනෙක් මේ වගේ සමූහ තැනක භාවනා කරනකොට gedara කරපු තරම් දියුණු වෙන්නේ තේරෙනවා නේද? එහෙම වෙන්න පුළුවන්. ඒක කියලා ඔයගොල්ලෝ දැන් ඒක වැරදි කියලා හිතන්න එපා. අන්න ඒකයි වැරදි. එහෙම වෙන්න පුළුවන්. නමුත් ආධුනික මට්ටමේ ඉන්න කෙනෙකුට gedara භාවනා කරන්න ගියාට සිදු කරගන්න බෑ. ඒගොල්ලන්ට මෙතෙන්ට ආපුවාම හරි වෙනසක්. හොඳට භාවනා සිදු කරා කියලා සතුට වෙන්න පුළුවන්. නමුත් ගන්න දෙදෙත් වැඩි භාවනාව මෙතෙන්දි කරනවා. ඉතින් මෙන්න මෙහෙම කුජලයේ අනුව ඉන්න පරිසරය අනුව ඉන්න ස්ථානය අනුව මේ භාවනාව හැම වෙලෙම වෙනස් වෙනවා. තේරුණා නේද? භාවනාව නිත්‍යයි කියලා හිතන්න එක වැරදි. ධර්මය නිත්‍ය නෑ. වෙනස් වෙනවාමයි. ඒ වුණාට අහම්බෙන් ඔයගොල්ලන්ට අනාගතයේදී මුණ ගැසෙන්න පුළුවන් ගෙදර වුණත් දැන් කාමරයක භාවනා කරනවා. ඔය භාවනා කරපු ඉඳගත් තැනක් තියෙනවනේ. ඔය තැන සමහර විට වෙනස් කරොත් ඒක ඊට වැඩිය හොඳ වෙන්න පුළුවන්. තේරුණා නේද? ඒකින්ද එක ස්ථාවරයක ගන්න එපා. ගෙදර එක එක ආසනවල ඉඳලා බලන්න. එක එක තැන්වල ඉඳලා බලන්න. ඒක පරිශ්‍රණයක් කරන්න ඕනේ. බලන්න සමහර තැන්, සමහර ස්ථාන, සමහර ඉරියව් ඔයගොල්ලන්ට වැඩියෙන් ප්‍රත්‍ය වෙන ඒවා වෙන්න පුළුවන්. දැන් කවුරුවත් දිහා බලලා අරයා ඉඳගන්නේ මෙහෙමයි. එයා වැඩි වෙලා ඉන්නවා මමත් එහෙම වෙන්න කියන නියමයක් හදන්න එපා. තේරුණා නේද? මේක තව කෙනෙක්ගෙන් කොපියක් ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ කොපියක් ගන්න බැරි සමන්ට ආවේනික විදිහකට තමයි මේ භාවනාව යන්නේ. ඒක ගැන මතක් කරේ අද දවසෙත් එතකොට මේ තව කෙනෙක් අනුව වෙන එකක් නෙවෙයි මේක මටම ආවේනික එකක් බවට හරව ගන්න වෙනව කවදා හරි කියලා ඉන්න. ඒක දැන් ගැටලු තියෙනවා නම් මම මතක් කරා ඒගොල්ලෝ මේකෙන් නවත්තන්න බෑ මේ වැඩේ කරගෙන යන්නම ඕනේ. දැන් මේ වෙන රටක හිටියා ඔයගොල්ලන්ට පහසුකමක් තියෙනවා නම් මම මම ටෙලිෆෝන් අංකය දෙනවා. ඒ පුජ්‍යලිකව කතා කරන්න ප්‍රශ්නයක් ආවොත් කතා කරන්න. ඒවානේ එහෙම නැත්නම් සාමූහිකව මොනවා හරියකට එකතු වෙලා ඒ දේ කරනකොට ඒත් මාත් හිඳලා උදව් කරන්න පුළුවන් විදිහට මම කරන්න බලාපොරොත්තු වෙනවා මාස 3ක්වත් අපි ගන්න. මොකද මේක ස්ථාවර වෙනවා. එහෙම නැතුව ස්ථාවර කරගන්නවා කියන එක ටිකක් අපහසු වෙන්න පුළුවන්. ඊළඟට දැන් බුදුහාමුදුරන්ට ඕමනා කාරණේ අපි ගොනු කරගෙන තියෙන්න ඕනේ අපි භාවනාවකදී බුදුහාමුදුර අපෙන් බලාපොරොත්තු වෙන්නේ සබ්බපාපස්සා කරණම් වෙන්න එකයි කුසල සුපසම්පදාවන එකයි සතිත්ත පරිවර්ධ පණන් මේ සඳහා අපි කරන්නේ මොකද්ද? ආස්වාස් පාස්වාසයෙන් ගැන අවධානය යොමු කරලා ඇවිදිනකොට පාද ගන්න අවධානය යොමු මේ දෙකම ගත්තම සතිපට්ඨාන සූත්‍රයේ තියෙන එකිනෙකට වෙන භාවනා ක්‍රම දෙකක්. දැන් ඊළඟට දැන් ඔයගොල්ලන්ට ඊ වෙනකොට මම දැනුවත් කරා ඊට වැඩිය මේ අභ්‍යන්තරයේ මේ මෙහිම ඉන්නකොට සිදුවෙන ධර්මතාව මොනවද? මේ ගැන මේ තුන් කොටස සැලකීමක් වෙනවා. මොනවාද තුන් කොටස? එකක් බුදුහාමුදුරුව අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඒක හිතේ තියෙනවා. බලාපොරොත්තුව මොකද්ද? සබවපස්සා කරනන් වෙන එක බලාපොරොත්තුව, කුසල සුඛ සම්පදා වෙන එක බලාපොරොත්තුව, ප්‍රතිත්පරියෝධපණන් වෙන එක බලාපොරොත්තුව. ඒක මේක හැර වෙන දෙයක් අපිට එපා කියන එකේ ඉන්න ඕන. කවුරු හරි යෝජනා කරාට. තේරුණා නේද? දැන් එක එක ඒවා කියන්න පුළුවන්. නිවන් දකින්න, සත්‍ය දකින්න, හොඳ බෞද්ධයෙක් වෙන්න මෙන්න මේවා මේවා මේවා කරන්න ඕනේ. එක එක කෙනාගෙන එක එක ඒවා. දැන් ඒවා එක එක ඒවා කිව්වට කමක් නැහැ. ඔයගොල්ලන්ගේ ඉස්තාවර වෙන්න ඕනේ මෙන්න මේකයි අපි කරන්නේ. මේකයි අපෙන් බුදුහාමුදුරු බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒක ගුණයට එනවද ඔය කියන ඒවා? එනේවත් දැනගන්න ඕනේ, නොඑනේවත් දැනගන්න ඕනේ. තේරුණා නේද? දැන් උදාහරණයක් විදිහට ආමිෂයෙන් මේ ගුණයට එන්නේ නැහැ. නමුත් ආමිෂය නවත්තන්න බෑ. ඔයගොල්ලෝ ආමිෂ තින්තන් කරපු එක අම්මා තාත්තා කියා දීපු එක වැඩිහිටියෝ කියා දීපු එක ගමේ හාමුදුරුවෝ කියා දීපු එක නවත්තන්න බෑ. තේරුණා නේද? නැවතුවම හානියක්. නමුත් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ආමිෂය තුල මේ කියන සබ්බම අපස්සකරණා ඒ වගේම කුසලසුක සම්පදා සතිත්ත පරියෝධ පණන් කියන ගුණේ ලැබෙන්නේ. ඒක දෙකක්. එතකොට එහෙම දැක්මක් හැදෙන්න ඕනේ. අපි ඇයි එහෙම ආමිෂ කරන්න ඕනේ? අපිට හැම වෙලේම මේ ගුණයට එන්න බැරි. හැම වෙලේම එන්න බැරි නා එන්න බැරි තැනදී අපි මේකට ඊගාව අනාගතේ ඊගාව අවස්ථාවේදී මේ ගුණය හඳින් ගන්නද මොකද්ද හොන් කරන්න තියෙන හොඳම දේ? ආමිෂය. තේරුණා නේද? ඒක ආමිෂය කියන එක අපි දාන්නේ දානයයි පූජාවයි විතරක්ම නෙවෙයි. දැන් ඒක සඳහා මම මතක් කරලා දුන්නා ඔයගොල්ලන්ට පන්සලේදී බණකදී ඔයගොල්ලෝ ජීවත් වෙන්න පවුලේ අර මංගල සූත්‍රයේ මංගල කරුණු සම්පූර්ණ වෙන්නේ. දැන් ඒක පිළිබඳ මේ කොටක් තියෙනවා කෙනෙක් ඕනනම් ගන්න. එතන තියෙනවා මංගල කරුණු 37න් 32 වෙනි මංගල කාරණේ වෙනකන් ඔයගොල්ලෝ gederදී එදිනෙදා හදන්න ඕන. ඕක තමයි ආමිෂේකදී. තේරෙනවනේ? ඒකේ තියෙන අඩුපාඩු තියෙනවා නම් දැනට ඒ අඩුපාඩු හදාගන්න. වැරද්දක් වෙනවා නම් තමන් හොයලා හදාගන්න. එතකොට ඒ හදාගෙන ජීවත් වෙනවා කියන්නේ බුදුහාමුදුරුවන්ට අවශ්‍ය වෙලාවේදී නැත්නම් ඔයගොල්ලන්ට අවශ්‍ය වෙලාවේදී නැත්නම් භාවනාවක් කරන්න හිතුණු මොහොතකදී ලැබිච්ච වෙලාවකදී ඉක්මනින් ප්‍රතිඵලයක් ලැබෙනවා. කොහොමද ඉක්මනින් ප්‍රතිඵල ලැබෙන්නේ? අර විදිහට ජීවත් වෙනවා. තේරුණා නේද? ඒ විදිහට ජීවත් වෙන්නේ නැතුව අර මංගල කාරණා 32 වෙනකන් ගෙදර ගෙදර කටයුතු වලටයි ඔබ සම්බන්ධ. එතකොට ධර්මයේ එක්ක ගනුදෙනු කරනකොට, ඥාතීන් එක්ක ගනුදෙනු කරනකොට, සමාජයේ එක්ක ගනුදෙනු කරනකොට, එතනින් ගියා සම්පූර්ණ්‍යා ඒ වගේම භාර්යාව ඒ එකට ගනුදෙනු කරනකොට මේ වෙලාවේදී අපි හැසිරෙන ස්වરૂපය ඉඳගෙන භාවනා කරන එකට බලපාන. තේරුණා නේද? දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ ඒතන හැදුවොත් මෙතන කරන එක සාර්ථක වෙනවා. ඔන්නඔහම මේ ජීවිතයටම මේක සම්බන්ධ වෙනවා. බුදුහාමුදුරුවෝ උපදේශ මාලාවට අපි හැම වෙලෙම එකඟ වෙන්න ඕනේ. නැතු එතෙන්දි කොහොම හරි ජීවත් වෙලා මේ සමාජයේ තියෙන ඕනම කටයුතු කමක් කරලා ඉඳගෙන භාවනා කරා කියලා ඉඳගත්තා විතරයි. තේරුණා නේද? මේක කාලයක් වට තමයි එතකොට පොඩි හෝ ප්‍රතිඵලයක් ගන්න වෙන්නේ නැතයි පාඩු. දැන් ඒක මතක තියාගන්න ඕනේ. එතකොට එක දෙයක් මම කිව්වා අපිට බුදුහාමුදුරුවෝ අපේක්ෂා කරන්නේ අපේ සබ්බපවත්සා කරන් වෙන්න කියලා, ඉතල සුඛ සම්පදා වෙන්න කියලා, සතිත්ත පරිවර්තනක් වෙන්න කියලා. ඕක ඉලක්කය. ඕකට තමයි භාවනා කරන්නේ. ඒ භාවනාව සාර්ථක වෙන්න භාවනා නොකරන වෙලාවදී ජීවත් වෙන්න ඕනේ අර මංගල කාරණා ටික හරියන්න. දැන් තේරුණා නේද ජීවිතයයි මේකයි අතර සම්බන්ධයක් හදාගන්න. ඕක උත්සාහ ගන්න. ඊට පස්සේ දැන් ඊයේ වෙනකොට මතක් කරා එහෙම කරන භාවනාව ගලා යන්නේ කොහොමද? මොනවද අපිට වෙන්න ඕනේ? ධාර්මික දේවල්. මේ භාවනාව ඇතුලේ සිදුවෙන ධර්මතා මොනවද? මේ ධර්මතා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා. මේ වැඩුන් නැත්නම් ඒක භාවනාවක් නෙවෙයි. ඒක ඒකෙදී අපි කතා කරා මුලින්ම වැඩෙන්න ඕනේ භාවනාව තුළදී සතර හතිපට්ඨාන. දැන් හතර හතිපට්ඨානයේ කියලා ඔයගොල්ලෝ අවතීර්ණ වෙනවා ක්‍රම දෙකකින්. තේනවනේ එකක් තමයි ඉඳගෙන ඉන්න වෙලාවේ හුස්ම ගැන අවධානය. අනික තමයි ඇවිදින වෙලාවේ පාද ගැන අවධානය. ওই දෙකෙන් තමයි මේ හතර හතිපට්ඨානයට අපි සිහි ගන්නෙ. දොරටු දෙක දැන්. තව දොරටු තියනවා ගන්නවා. තව තියෙනවා දොරටු 19ක් විතර 18ක් විතර කියනවා. නමුත් ඒවා නෙවෙයි භාවිතා කරන්නේ ඒ දොරටුයි මේ දොරටුයි දෙකයි අතර මේ අච්චාර හදන්න බෑ. මිනිස්සු කිව්වනේ. තේරුණානේ ඔහොම නෙවෙයි භාවනා කරන්නේ මෙහෙමයි කියලා කියයි. ගණන් ගන්න. ඒ අපි යන මේ ඔයගොල්ලෝ කියන එක හරියන්න පුළුවන්. නමුත් අපි අනුගමනය කරන්න වෙන එකක්. ඒ හින්දා මේ ස්ථාවරේ ඉන්න ඕනේ. අපි කරන්නේ මේකමයි. මේකම කරනකොට ඔයගොල්ලන්ට උපදෙස් දෙන්න ලේසි අපිට. අනික්ව කරනකොට උපදෙස් දෙන්නත් බෑ. ඔයගොල්ලන්ට උන එකක් ඔයගොල්ලෝ කරයි. රැවටි ඉස්සරහට දිනු වුණාද නැද්ද කියලා හොයාගන්නත් බැරි. එහෙනම් මේ දෙක කරනවා. දැන් ඔයගොල්ලන්ට අහු වුණා ඊ වෙනකොට අපිට සතිපට්ඨාන ඉගෙන ගන්න පුළුවන්. ගැන හුස්ම ගැන අවධානයෙන් ඉන්නේ මෙන්න මෙහෙමයි. මේ විදිහටයි භාවනා කරන්නේ. සක්මන් භාවනා කරන්න ඕනේ මෙහෙමයි. මෙහෙම අනුමානය හැදියි. නමුත් මේ භාවනාව දියුණුවක් වෙන්න නම් ඒ භාවනාව කළ යුතු ක්‍රමය බුදුහාමුදුරුවෝ කියනවා සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් කරන්න. තේරුණා නේද? ඒක ඊයේ පැහැදිලි කරා නෝපං අකුසල උපදින්න ඕනේ. උපං අකුසලෙන් වැඩ පැවැත්වෙන්න ඕනේ. නෝපං කුසල උපදින්න ඕනේ. උපං කුසලය වැඩි දියුණු වෙන ආකාරයටයි මේ සතරාත්පත්තානේ වැඩි යුත්තේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් නම් කෙනෙකුට කල්පනා වෙනවා නම් ඔය කියන සතරහන්න ප්‍රධාන වීර්යය ආමිෂ පින්කමක් කරනකොට වෙනවා කියලා ඔන්න ධර්මයේ විකෘති. තේරුණා නේද? දානයක් දෙනකොට මේක වෙනවා කියනවා විකෘති. ධර්මයේ ආරක්ෂා ගන්නකොට මේක වෙනවා කියනවනම් විකෘති ධර්මය. මේක වෙන්නේ කොහේද? සතරහන්න ප්‍රධාන වීර්යය යෙදෙන්න පුළුවන් එකම තැනයි තියෙන්නේ. භාවනාව නිකන් නෙමෙයි. මොකද කියන්නේ? භාවනාව මේ පෙළ හදලා දීලා තියෙනවා මොන භාවනාවද? සතිපට්ඨාන භාවනාවකදී පමණයි. ඒක අනිත් ඔක්කොම බොරු. තේරුණේ? දැන් මොකද නැත්නම් බුදුහාමුදුරෝ මේ පෙළ ගැස්ම සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම පෙළ ගැස්ම සතර සතිපට්ඨානෙට පිටිපස්සේ තියෙන්නේ සතරහම ප්‍රධාන වීර්යය. ඒ කියන්නේ ඔයගොල්ලන්ට තේරෙනවා සතර සතිපට්ඨාන කියන්නේ සම්මා සතිය. සතර සම්ප්‍රදාන වීරිය කියන්නේ සම්මා වායාම. එහෙනම් සම්මා සතියයි සම්මා වායාමයි නැති තැන සත්‍ය කරා යන්න බෑ. තේරෙනව නේද? මේ දෙකයි සත්‍ය කරාගෙන යන මාර්ගය. ආයුධ දෙක මේකයි. ගමන් පෙත මේකයි. දැන් මෙහෙම වුණත් දැන් ඊයේ දවස් මම කියා දුන්නා මේ දෙක තිබුණත් මේ ගමනේ යන්නේ නැහැ. තේරුණානේ? ඒ කියන්නේ මේ සතරාතිපට්ඨාන භාවනාව කරනවා බොහොම වීරයෙන් කටයුතු කරනවා තමන්ගේ ජීවිතයේ තුල හුඟා අවුරුදු ගාණක් පැය ගාණක් මේ භාවනා කරපු අය ඕගොල්ලන්ගේ සමාධිය ඉන්නවා තේරෙනවද නමුත් ඔයගොල්ලෝ දකිනවා මේ භාවනා කරනවා අපේ තරම්ම මනුස්සකමක් ඉතින් අනික ඒක දැක්කේ ඉන්නත් මොකද වෙන්නේ දැන් එක ගෙදරම දැන් මෙහෙම පිරිස් දෙකක් ඉන්නා ගෙදරක ස්වයං පුරුෂයා කියන කෙනා මහත්යා නෝන. දැන් මහත්යන් වකලාට තියෙන්නේ මහත්යට රැකී රක්ෂා කිරීම. නිදහසේ වැඩියෙන් ඉන්නේ නෝනලා. ඒතකොට වැඩියෙන් භාවනා කරන්නේ නම් නෝනලා. කරන්නේ හුඟක් භාවනා කොහෙද? සතරාතිපට්ඨාන. දකින්නේ මහත්ය මොකද්ද? දවස් 20 භාවනා කරනවා. භාවනා කරන ඕනක් දකින්නවා. නමුත් හැදිච්ච නෝන කෙනෙක් දකින්නේ නැහැ. මරණයෙන් හැදිච්ච කෙනෙක් නැහැ. එයාට ගන්න මෙයාගේ තියෙන ගතිගුණ මොකක්ව වෙනස් දෙයක්. අර හැමදාම රැකියාවට යන මහත්යා ඊට වෙන්නේ මනෝසකම් කියන්නේ. දැන් මොකද වෙන්නේ? එහෙනම් මහත්යා හිතෙන්නේ මොකද? මේ භාවනාව වැඩක්. දැන් පේනවනම් මෙච්චර කල් කරලා තිවිච්චි ගුණ ටික නැති වෙලා මේ තියෙන. නිතරම හොඳයි. දැන් ඒ හොඳයි. ඕක නේද සමාජයේ තියාගන්න. ඕක උනේ ඇයි? ඔව් එයාට වැරදි නෙමෙයි. භාවනාවක් කරා, අවංකව කරා, සද්ධාවෙන් කරා, ගෞරවයෙන් කරා, වීරයෙන් කරා. ඔය ටික හැමෝම තියෙනවා. මම මේ කියන්නේ ඒකට අපහාස කරනවා නෙමෙයි. ඔයගොල්ලෝ ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒ කරපු දැන ඊර්දිපාද නැහැ. ඕක තමයි අර. ඒක ඊර්දිපාද දිනුනේ නැත්නම් භාවනාවේ ඉතිරි අර ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒක ප්‍රතිඵල නැත්නම් අරය අර විදියටම විකාර මිනිස්සෙක් විතරයි. ප්‍රතිඵල මොනවද? දිනු වෙන්න ඕනේ ලැබෙන්න ඕනේ ප්‍රතිඵල තමයි මේ සතර අග්‍රක් ගන්න වැඩුවම පංචීන්ද්‍රිය දිනු වෙන්න ඕනේ පංච බල දිනු වෙන්න ඕනේ සත්බොධ්‍යංග දිනු වෙන්න ඕනේ. හැබැයි කොයි ගෙදරක හරි නොවන කෙනෙක් භාවනා කරලා මෙන්න මේ ධර්ම දිනු වුණා නම් ඒ ගෙදර මහත්යක් භාවනාවට යොමු වෙනවා. බොරුද කියලා බලන්න. එහෙම නේද? අර විකාරේ නැතු වෙනවා. එයා දකින්නේ මේක යහපත මේ හිතිය කෙනා නෙවෙයි දැන් ඊට වැඩිය හොඳ කෙනා. මේ හිතිය කෙනා හොඳ වෙන්න පුළුවන්. ඒ හොඳකම තව වැඩි වෙන්න බෑ මේ භාවනා කරලා. ඒක නැතුව වුණොත් ඉතින් හිතන්න බෑනේ මොකද්ද මේ වෙන්නේ කියලා. තේරුණා නේද? දැන් එහෙම හොඳකම වැඩි වෙන්න, තිබිච්චිය හොඳ වැඩි වෙන්න නම් මේ මූල ධර්මයේ ඉන්න ඕන. පංචේන්ද්‍රිය දියුණු වෙන්න ඕනේ. එතකොට හොඳ වෙනවා. පංච බල තව දිනු වෙනවනම් තවත් හොඳ වෙනවා. තේරුණා නේද? ඒ හොඳ වෙන්නේ ක්‍රියාකලාපය මතම විතරක් නෙමෙයි. සිතුම් පැතුම් හැම එකක් එක්කම. අන්න වෙන්නේ දෙයක් කොම අයි ගෙදර තව හුඟා පිරිසක්. දූ දරුවෝ මේකට යෙදෙනවා. මෙහෙම තමයි මේක දුවන්නේ. නැතුව අර අතන ඒකාකාරව කරන භාවනාවෙන් විතරක් මේ දේ සිදු වෙන්නේ නැහැ. එතකොට ප්‍රබල තැනක් මේ ඉර්ධිපාද මේක ඉගෙන ගත යුතුමයි. දැන් ඉගෙන ගන්න ගියාම ධර්ම පදානෝ මේක හදන්න අමාරුයි. විග්‍රහ කරනකොට නොයෙක් වැරදි එන්න පුළුවන්. දැන් මම ඊ විස්තර කරන්නේ ටිකක් දුරට. සතර ඉද්ධිපාද කිව්වම වචන තියෙනවා. ඡාන්ද ඉද්ධිපාද, විරිය ඉද්ධිපාද, චිත්ත ඉද්ධිපාද, විමර්ශන. දැන් ඕකේ අර්ථකථන දෙන්න පුළුවන්. පොතුත් ලිය හැකියි අපිට. නමුත් ඕක නෙමෙයි ඇත්ත. මේ ඉද්ධිපාද වලින් පිටින් බුදුහාමුදුරුවෝ බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? ඉද්ධිපාද දියුණු වෙනවා කියන්නේ මේ සත්‍විස් බෝධිපාක්ෂිය ධර්මයට අනුකූලව ඉද්ධිපාද දියුණු වෙනවා කියන්නේ කොහොමද? මෙන්න මෙතන ගත්තොත් ඊර්ධි කියන්නේ සතෙක් පුජ්‍යණය කරන වැඩක්. මේක එහෙමම ඉද්ධිය කියන්නේ අපි කරන වැඩක්. අපි කරන වැඩේ බුදුහාමුදුරුවෝ දැකලා තියෙන්නේ මේ ඊර්ධි තමයි සංසාරේ හදන්නේ. ඊර්ධිය වලින් තමයි සංසාරේ හදන්නේ. දැන් බුදුහාමුදුරන්ට ඕනේ නම් සත්‍ය කියන්නේ මෙන්න මේ ඊර්ධි නැති කරන්නේ. ඉද්දි නැති තැන තමයි උපාදානෙ නැති තැන. තේරුණා නේද? දැන් පංචස්කන්ධ උපාදානය නැති තැනකට යනවා කියන්නේ බොජ්ජංග ධර්ම දියුණු වෙනවා කියන්නේ ඉද්දි නැති තැන කරා අපි යනවා. මනස. මේ භාවනාව ගෙනියන්නේ එතෙන්ටයි. නමුත් දැන් අපිට ඕනේ භාවනා කරලා සෝවාන් වෙන්න නම් අන්න ඉරිපාද නැහැ. ඒ අපි යන්නේ මොකටද? Tamanට මොනවා හරි වෙන්නේ. දැන් ඉර්ධිපාද දියුණු වෙනවා කියන්නේ මොකද්ද? සතෙක් පුජ්‍යලයේ කියන ස්වરૂපය නැත්නම් ඉර්ධිය පුජ්‍යලයේ සතෙක් කරන වැඩේ නවතින. එතකොට එහෙම ගමනකට බුදුහාමුදුරුව අවතීර්ණය කරලා දානවා මේ සතිපට්ඨානේ වටන්න කියලා. ඔයගොල්ලෝ භාවනා කරනවා. නමුත් ඔයගොල්ලන්ගේ මනසේ තියෙන්නේ මොනවා හරි ඔයගොල්ලන්ගේ දැක්මේ තියෙන්නේ මටත් අහවලා වෙච්ච එක වෙන්න ඕන. අඩු ගන්න මමත් මේ කරන්නේ විසාකාව සෝවාන් වුණා මට සෝවාන් වෙන්න. මොකද්ද මේ වෙන්නේ? ආකල්පේ වැරදි. දැන් මට මම වෙනදී මට මං කරනදී මම සිදු කරන වැඩේ ඉර්ධිය. තේරුණා නේද? එතකොට ප්‍රතිපත්තානේ වැඩුවම වෙන්නේ මොකද්ද? ඉර්ධිය අඩු වෙන එක. අවසානයේ ඉර්ධිය නැතු වෙන එක. ඉර්ධිය නැති තැන උපාදානෙ නැහැ. තේරුණා නේද? දැන් ඉන්දිපාද වැඩුන්නේ කියන්නේ අපි භාවනා කරලා බලාපොරොත්තු වෙනවා නම් යමක් වෙන්න අන්න ඒක වැරදි. එතකොට ඉන්දිපාද නැහැ. තේරුණා නේද? ඔයගොල්ලන්ගේ මනසේ එහෙම දෙයක් නැතුව මේ කියන රතියෙන් අර මලමිණියක් වගේ අවධානයෙන් ඉන්න ඉන්නකොට ඉන්දිපාද දියුණුයි. මලමිණියේ නැගිටින්න හිතෙන්නේ ඉන්දිපාද නැතුණාම. දැන් දෙකේ වෙනස තේරෙනවද? දැන් ඔයගොල්ලන්ට මේ ධර්මයේ අටුවාටිකාව ඕනේ බොහොම සරලව එහෙම ගන්න. මලමිනියක් වගේ අවධානයෙන් ඉන්න පුළුවන් වෙන්නේ ඉර්ධිපාද දියුණු අවස්ථාවයි. මලමිනියක් වගේ නැතුව අර්ථකථන වලට යන්නේ ඉර්ධිපාද දියුණු නැති විට. තේරුණාද? ඔන්න ඔය මූලධර්මය මතක තියාගන්න. දැන් ඉර්ධිපාද තමයි මේ අපි ප්‍රවට්ටන දේ. මෙතන භාවනාවක් කරන්නත් පුළුවන්. ඒක අවුරුදු ගණනක් කරන්නත් පුළුවන්. හරිය මහන්සියෙන් කරන්නත් පුළුවන්, වීර්යයෙන් කරන්නත් පුළුවන්. නම් ප්‍රතිඵල එන්නේ නැහැ. මොකද බලාපොරොත්තුවක් තියෙනවා. මලමිණිය වෙන්න කිව්වට බුදුහාමුදුරුවෝ කියන එක අපිට බෑ කරන්න. අපිට ඕන මොනවා හරි වෙන්න. නිවන් දකින්නවත් ඕන. එහෙම නැතුව මේව කරන්නේ නැහැ. එහෙම එකක් හිතන එක ඉද්ධිපාද දියුණු වෙන්නේ නැති වෙන්නේ හේතුවක් කියන එකයි දැනගන්න ඕනේ. දැන් ඔන්න ඔතන තමයි අපි හිර වෙන තැන, කොටු වෙන තැන මේක අහගෙන නැවත නැවත අහගෙන මේ ටික අහන්න නැවත නැවත. තේරුණා නේද? අහගෙන මෙතන තමයි හදන්න වෙන්නේ පසුපාලීනව. මෙතන එහා හදන්න දෙයක් නැහැ. ඉර්ධිපාද හැදෙන්න ඕනේ. එහෙම කියලා ඔයගොල්ලන්ට අමුතු දෙයක් කරන්න බෑ. කරන්න තියෙන්නේ මලමිනියක් වෙන්න ඉගෙන ගන්න. තේරුණානේ? සතියේ ඉඳ ඉගෙන ගන්න සතියෙන් කය ගැන අවධානයෙන් ඉගෙන ගන්න ප්‍රතිචාර නවත්තනකොට ප්‍රතිචාර නැති විට ඉරිදිපාද දියුණුයි පොඩි මොනවා හරි ප්‍රතිචාරයක් කියද එතන ඉරිදිපාද දියුණු නැහැ ඉරිදියක් තියෙයි අපි කරපු වැඩක් තියෙයි ප්‍රතිචාරය කියන්නේ ඉරිදි අපි කරන වැඩ ඒතකොට ඉරිදිපාද දියුණුයි කියන්නේ අපි කරන වැඩක් මම කරන වැඩක් නැති වෙන තැන තේරුණා නේද සංසාර විමුක්තිය කියන්නේ ඉරිදියක් නැති තැන තව ඉර්ධියක් තිබුණොත් සතෙක් කුජලයක් ඉන්නෝ. ඉර්ධියක් තිබුණොත් ඒ ඉර්ධිය සඳහා ඒ සතාගේ ඒ කුජලයාගේ ඡන්දයක් හැවත්තක් තියෙනවා. එතකොට වීරයක් තියෙන්න ඕනේ ප්‍රවැත්ම ඒ වැඩිට. ඒ වගේම ඒකට මේකේ සතාගේ සිත ඒ වැඩේට යෙදিলা තියෙනවා. ඒක තමයි ඒ වැඩේ කරගෙන යෑමේ ශිල්පීය ක්‍රමයක් එයා දැනගෙන අනුගමනය වෙන්න ඕනේ. ඒක තමයි විමර්ශනය. දැන් ඔය ඔය හතර එකතු වුණාම සතෙක් කුජලයේ ඉර්ධියක් කරනවා. දැන් අපිත් ඔය ඔය හතර යදාගෙන ප්‍රතිපත්තානේ වඩනවා නැමැති ඊර්ධිය සිදු වෙනකම් ප්‍රතිබලය. එහෙනම් මොකද්ද වෙන්නේ? ප්‍රතිපත්තානේ වඩනවා කියන ඊර්ධියක් හම්බෙන්න ඕනේ. මේක පරස්පරයිනේ. ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා කියනවා අනේ මේ ඒකේ කුජලයාගේ වමනාවක් නැහැ භාවනාව වඩන්න. ඒකේ මොකක්ද කැමැත්තක් නැහැ. දැන් ආරම්භ කරන්න ඕනේ ශ්‍රද්ධාවක් ඇති කරලා මේ භාවනාවට කැමැත්තකින් කරන්න. එතකොට ඇත්තටම ඊර්ධියක් ඒක. නමුත් අපි දැනගන්න ඕනේ මේක ආරම්භයේදී ඊර්ධි තිබුණාට බුදුහාමුදුරුවෝ මේක ගෙනියන්නේ පස්සේ කොහෙද? ඉහිදී නැති තැනක. එතකොට ආරම්භයේදී යෝන වැඩෙන කොට ඉන්දිය හක් වෙන්නත් ඕනේ. අපිට පැටලෙන්නේ ආරම්භයේදී ඉන්දිය ඕනේ හින්දා ඒකම හැමදාම කරන්න යන්න. ඉදිදි පාන්න යනවා ඇතිද? තේරුණා නේද? දැන් ඕක අපි ඔය ධර්මයේ දන්නේ. බුදුහාමුදුරන්ට ඕනේ මේ මේ දේ කරන්නේ මොකටද? ඉන්නේ ඇති කරගන්න. නමුත් ඒ දේ කරන්න යොදාගන්නේ මොකද්ද? ඊර්දිය. තේරුණා නේද? මේක තමයි පරස්පර ධර්මය. මේකින්ද ඉද්ධිපාද දිනු වෙන කම්ම අපිට ඒ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ඉන්නේ. එතකොට ඉද්ධිපාද දිනු වුණා කිව්වම වෙන්නේ සතිපුජ්‍යලයක් කරන වැඩක් වෙන්නේ. ඔයගොල්ලන්ගේ කය ගැන අවධානයෙන් ඉන්නවා. ඒකට කැමැත්තක් නැති වෙනවා. දැන් කැමැත්තෙන් තමයි භාවනාව පටන් ගන්න ඕනේ. දැන් කැමැත්තෙන් කරන දෙයක් නෙවෙයි පස්සේ හොඳට සතිය දිනු වෙනකොට. ඒක નિરાයාසින් වෙන එක. ඒකට යෙදුණු සිතකුත් නෑ. ඒ සිතක් යෙදුණා මමනේ. තේරුණානේ? ඒකට අමුතු උපක්‍රමයක් ඉගෙන ගන්න එක නෙමෙයි කරන්නේ. નિરાයාසින් වෙන එක. මීමාංසාවක් නෑ එතකොට. දැන් මීමාංසාවක් නැති තැනක ඉර්ධියක් එතනදී. ඊළඟට ඒකටම වීර්යකුත් නැහැ. සතරාත්මක ප්‍රධාන වීර්යෙන් තමයි අපි භාවනාව පටන් ගත්තේ. දැන් කියන්නේ මේ ඔය වීර්ය තියෙන්න ඕනේ වීර්ය කරන කෙනා ඇති වෙන්න ඕනේ. ඕක තමයි කියන්නේ. දැන් වීර්ය කරන්න කෙනෙක් ඉන්නවා ඉස්සර. එයානේ භාවනා කරේ. දැන් සතරවල් වට්ටානේ දියුණු වෙනකොට වෙන්නේ මොකද්ද? වීර්යයක් තියෙන්න ඕනේ. කෙනෙක් කෙනා නැති වෙනවා. මම නැති වෙනවා. දැන් මම නැති වෙනා වීර්ය තියෙනකොට ඔන්න ඉර්ධිපාද දිනුවා. වීර්යයක් තියෙනවා කරන කෙනෙකුත් ඉන්නකොට ඉරිපල් දියුනේ. තේරුණානේ එතන ඉරිදියක් වෙනවා ඒක. ඉතින් ඔන්නෝතන සූක්ෂම ධර්මයක් දෙන්නේ මේක එකපාරට නැතුව ඔයගොල්ලෝ මේ අහලා තියාගන්න. අපි භාවනාවේදී මෙන්න මෙතන තමයි රැවටෙන තැන, අහු වෙන තැන. මේකට අහු වෙන හැටි අර ගිනිස් වාර්තාවට යනවා. ඒ කියන්නේ මරණකම් පැය ගාන ගණන් කරලා හුඟා භාවනා කරලා දිනුවා. තේරුණා නේද? එයාගේ කිසි වැරද්දක් නැහැ. හතිපට්ඨානෙත් හොඳට දන්නවා ඇති. හොඳ සතර සම්ප්‍රදාන වීරියක් උපරිමේ තියෙනවා ඇති. නමුත් ඊර්තිපාද නැති හින්දා බුදුහාමුදුරුවෝ කියන සත්‍ය ළඟට ලඟ වෙන්න බෑ. දැන් තේරුණානේ දැන් මෙතන මොකද මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම දුන්නේ කියලා. මේ දැන් නැත්නම් ප්‍රතිපත්තාණේ වඩන්න කියලා නිකන් හිටියන හරිනේ බුදුහාමුදුරුවෝ. එහෙම වැඩලක් සත්‍ය ලැබිලා තියෙනවා. නමුත් අපි වගේ අයට හිර වෙන තැන තමයි තුන් වෙන්නේ. ඉර්ධිපාද තමයි හිර වෙන තැන. දැන් ඕක ගැන හිතේ තියාගන්න. ඕකයි අපිට ඕනේ කියලා හිතාගන්න. ඕක පිළිබඳ විවිධ ගැටලු වේවි. හිතන්න, කල්පනා කරන්න. නමුත් භාවනාව තුළදී නෙමෙයි. දැන් ඉර්ධිපාද ටික දිනුනා නම් ඔයගොල්ලෝ ඔය භාවනාව තව මම කරන දෙයක් නෙමෙයි ගම ගන්නවා වගේ ස්වභාවික සංසිද්ධියක් බවට හැරෙනවා. බුදුහාමුදුරන්ට ඕනේ අනුමැතියක්. දැන් ගඟ ගලනවා. ගඟට වුමනාවක් නැහැ කැමැත්තක් නැහැ ගලන්න ඕනේ කියලා. ඒත් හැමදාම ගලන. ගඟ ගලනවා ගඟට හිතක් නැහැ මම ගලනවා කියලා. හිතෙන්නේ. නමුත් ඔයගොල්ලන්ට හිතෙනවා මම භාවනා කරනවා. තේරෙනවද? භාවනා කරනවා ඔයගොල්ලෝ මම සතිපට්ඨාන භාවනාවයි මේ කරන්නේ කියලා හිතනකොට ඒක ඉද්ධියක්. තේරුණානේ කවදා හරි රතිය දිනු වෙනකොට මම භාවනා කරනවා කියලා හිතන්න බැරුව යනවා හිතෙන් නැතු යනවා බැරුව නෙවෙයි හිතෙන් නැතු යනවා අන්න එතන ඉද්ධිපාද දිනු මම භාවනා කරන්නේ මෙහෙමයි කියලා දැන් තියෙන තාක්කල් මේක හරි ක්‍රමය අරක වැරදි ක්‍රමය මම හරියට කරනවා කියනකොට තියෙන මොනවද මීමාංසා තේරෙනවනේ විමර්ශනා කියන්නේ ශිල්පීය ක්‍රමයක් මම දන්නවා නැණ දන්නේ දන්නවා කිව්වත් විමර්ශනා දන්නේ කිව්වත් විමර්ශනා ඕක අමතක වෙන්නේ ඒක ඕක ගිලින එකයි ඊටින් පද තියෙනවා තේරෙනවනේ මම ඉස්සරට වැඩිය හොඳට දැන් භාවනා වල වීරියක් තියෙනවා කියලා හිතනකොට ඒකත් යෙදීලට අහු වෙනවා දැන් බුදුහාමුදුරන්ට ඕනේ අර ගංග ගලනවා වගේ දෙයක් බවට ඔය කියන කයේ අරමුණු මෙනෙහි වෙන වෙනවා නම් අන්න එතන තියෙන්නේ ඔය බුදුහාමුදුරන්ට ඕනේ ධර්මයට ළඟ වීම. තේරෙනවද? මේක අහලා දැනගත්තම ලේසි නැත්නම් කරලා බල පළපුරුද්දෙන්ම මේක ගන්න පුළුවන්. සමහරවිට මේ ජීවිතේම බැරෙන්න. තේරෙනවද? මේ ජීවිතේම ඔයගොල්ලෝ හරියට භාවනා කරන්න පුළුවන්. ඕක අහලා නැත්නම් ඉදිරිපාද කියන එක මොකද්ද කියලා දන්නේ නැත්නම් ඒකට වෙන බොරු අර්ථකථන දීදී පොත් ලිව්වට කියෙව්වට වැඩක් නැහැ. තේරුණානේ? ඒ කියෝන එක බොරුවක්. ඒ කියන්නේ සාකච්ඡා කරන එක බොරුවක්. කාටෝ උගන්වන්න යන්න දෙපා ඉදිරිපත් මේකයි. නමුත් භාවනාදී මෙන්න මේ ටික වුණොත් ඉදිරිපත් දියුණුවයි කියලා දැනගන්න. තේරුණා නේද? එතකොට ඔයගොල්ලන්ගේ භාවනාවල් ගඟක් ගලනවා කියන එක, සුළල හමනවා කියන එක, ගහක පොලයක් වැටෙනවා කියන එක, ගහක පළයක් අට ගන්නවා කියන එක දෙකක් නෙමෙයි එකක් වෙයි. ආන්න එතන තියෙන වර්තමාන. තේරුණානේ? එතන බුදුහාමුදුරන්ට ඕන වර්තමානයයි, ඕකයි හඳුන ගන්න ඕනේ, ඕකයි සතිපට්ඨානේ, ඕකයි බුදුහාමුදුරන්ගේ බෝධිය ලැබෙන ක්‍රමය. අවබෝධය ලැබෙන ක්‍රමය. ඔතනයි තියෙන්නේ ප්‍රශ්නය. නැත්නම් ඔයගොල්ලන්ට ලැබෙන දැනුම් ඔයගොල්ලන්ට වෙන සිද්ධියක් නෙවෙයි ප්‍රතිඵලයක් නෙවෙයි ප්‍රතිඵලයේ තියෙන ඉද්ධිය එනවානේ අපි හොයාගෙන යන්නේ ප්‍රතිඵලයක් බුදුහාමුදුරන්ට ඕනේ ඉද්ධිය නැති කිරීම ඉද්ධියෙන් සංසාරයක් හැදෙනවා ඉද්ධිය නැති වුණා සංසාර විමුක්තිය සංසාර විමුක්තියට යන්න පටන් ගන්න ඉද්ධිය කියන්නේ මේ ඉද්ධියේ තියෙන සුවිශේෂී භාවය තමයි මේකේ කායන මාර්ගය එනවා නේද? ඉතින් ඔය වගේ පැටලෙන සහගත පැටලෙන සහගත තැනක තමයි අපි භාවනාව දියුණු කරන්නේ. ඒ ගැන සැලකිලිමත් වෙලා අද දවසේ දැන් දේවර්මයේ ඒ ඉගෙනගත්ත විදිහටම තමන්ගේ භාවනාව කරගෙන යන්නේ කොසක්මන නැත්නම් වාඩි වෙලා කරන හුස්ම යන අවධානය. දැන් ආහාර දාන එහෙම අරගෙන භාවනාව පටන් ගන්න. පටන් අරගෙන 9 9 15 විතර වෙනකම්ම දිගටම අනිත් අය එක්ක කතා බහ කරන්න එක තමයි කතා කරනවා කියන්නේ මොකක්ද? දැන් පේනව නේද? වචනයක් ගාහණය කරලා තියෙන ඉරිදි ඉඳලා. උදේ ඉඳලා ඉරිදි කරනවා. දැන් ඕනේ මොකක්ද මොකම හම්බුනන්නේ? ඔය කරන ඉරිදි කියනවා. තේරෙනවද? කතාව දැන් රහතන් වහන්සේ කතා කරන්නේ. නෝ ඉරිදියක් නෑ. මොකද ඒක තේරෙන්නේ? ඔව් ඒක දිහා නැතුව ඉන්නකොට මොකද වෙන්නේ? දැන් කතාවක් දකින්න. හරියට ඒක ගඟ ගලනවා. ඒ දෙයක් නැද්ද ගලනවා අපි බැලුවොත් පේනව නේද? ගඟක් ගලනවා පේනවා. නමුත් ගඟට ගලන්න ඕනේ කියලා කැමැත්තක් නැහැ. තේරුණානේ? එහෙනම් රහතන් වහන්සේ කතා කරනවා. ඔව් මම කතා කරනවා කියන කැමැත්තක් නැහැ. තේරුණා නේද? දැන් මම කතා කරනවා කියන සංකල්පයක් ගෙවියන්නේ රහතන් වහන්සේ. එතකොට ඉදිපාදියේ නෑ. දැන් අපි හිතේ මේ කැමැත්ත තියෙන්නේ එකයි මේකේ හපංකම කියලා. දැන් බුදුහාමුදුරන්ට ඕනේ හපංකම වෙන්නේ. මමත් මේ අහස් එච්චි කැමැත්තක් ඉතුරු කරගන්න. තේරුණාද? දැන් අපිට ඕනේ මමත්වයේ තුලින් ඇති වෙන කැමැත්තකටපත් වෙන්න. එතකොට ওই විදිහට මේ පරස්පර ධර්මයක් කියන්නේ නිකන් කල්පනා කරන්න එපා. බොරුවට කල්පනා කරුවා අපි අමාරු වෙනවනේ මොකද්ද මේ කියලා හිතා ගන්න බැරි වෙනවනේ. දැන් ඔයගොල්ලෝ ටික ටික භාවනා කරන්න. ඔහොම ওই ගුණයකට නේද යන්නේ කියලා භාවනා කරාට පස්සේ බලන්න. අපිට මේ දිදි වෙන්නේ භාවනාව හරියට දිදි වෙනකොට මේ වගේ ගුණයක් නේද මේ එන්නේ. ඒ ගුණයට අනුගත වෙන්න, ඒ ගුණය වටනවා කියලා දැනගන්න. එතකොට භාවනාව දිනුනවා. ඒ ගුණය ලැබුණාට ඒක වැඩක් නෑ මට වෙන්න ඕනේ රෝවාම වෙන්න නම් එයාට කවදාවත් මම මේ ධර්මයෙන් පරියක් දැන් අපි එයා අහලා තියෙන රෝවාම වෙන එක කරගෙන තමයි මේ හීද්දිය පාන්න යන්නේ ඒ හීද්දිය හොයාගෙන යන්නේ තව නෑ මේක ලැබුණා අහවලාට කියනවා මෙහෙම ලැබුණා කියලා ඒ ඉන්නේ අහවලාට වෙච්ච එක හීද්දිය තේමාවේද එතක ඒ හීද්දිය තියෙනකම් සත්‍යෙනි සත්‍ය තියෙනකොට හීද්දිනේ සත්‍ය කියන්නේ ඉරිදි නැතිවීම. චතුරාර්ය සත්‍ය කියන්නේ ඉරිදි නැතිවීම. එතකොට ඊට හඳුනා ගැනීම ඉරිදිපාද දිනුනේ. තේරුණානේ? ඔන්න කොටා මේක යන්නේ. පටලෝ ගන්න දෙපා දැන් මම එක පැත්තෙන් කිව්වට පැටලේ කියලා යාය අද මතක් කරලා මේක තමයි රහස. මේ ඉරිදිපාද වලමයි රහස් තියෙන්නේ. අනිත් ටික ඔයගොල්ලන්ට පුහුණු කරන්න පුළුවන් වෙන්නේ. අනිත් අය දැක්කලා එකට ආශ්‍රය කරනකොට හුඟක් අය භාවනා කරන තැනක හිටියම ඒකට කම්මැලි කෙනක් ඉබේම අර භාවනාවට යොමු වෙනවා. තේරුණා නේද? ඒවත් හදාගන්න පුළුවන් සමාජයේ යාළු මිත්‍රයන්ගෙන් අනිත් අයගේ උපදේශ වලින් බණ අහලා හදන්න පුළුවන්. නම් ඊර්තිපාද හදනවා කියන එක ඊට වෙනස් කරන්න ඕන දෙයක්. මේක ගැන වැඩි දැනුවත් වෙලා නැහැ සමාජයේ. මම කියන්නේ ඔයගොල්ලෝ මේක ගැන අද වෙන්නේ තියහන්න. මේ ගමන අහන්න. නේද? මෙතන තමයි රහස. මෙතනමයි ධර්මයේ රහස. තේරුණා නේද? ඒකින් ඉඳලා පටලව ගන්න නැතුව කියපු දේ එහෙමමයි. ඒ දේ වැරදි නෑ. ඒක ඔයගොල්ලෝ කරන භාවනාව කිසිම වැරද්දක් නෑ. කොහොම කරගෙන යනකොට මේ අදහස් ටික තියාගෙන යනවා නම් ඉතා ඉක්මනින් මේකේ ප්‍රතිඵලය තේරුණා ඒ එනකම් මහන්සි ගන්න. ඒ ඒ එනකම් කටයුතු කිරීමට මේ විදිහටම භාවනාව සාර්ථක කිරීමට හැමදිනකටම ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු මූලික අනුශාසනය අවසන් කරනවා. ඔයගොල්ලෝ දානි අරගෙන 9 කාල විතර වෙනකම්ම මහන්සියෙන් මේ වැඩේ කරගෙන යන්න. කර්ම භාවනාව කරගෙන යන්න. හොඳයි. සුපර්ති. Thank you.